වෙච්ච ඉන්න කෙනා කවදාවත් පින්වතුනි මේ තව කෙනෙකුගෙන් මේ මේට නැමෙන්නේ නේ අනුගත වෙන්නේ නේ. මෝඩ කෙනා. මෝඩ කෙනා කරන්නේ මෝඩ කෙනාට ඕන ටික. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. දැන් බානක පළඟැටියෙක් මේ ගින්නකට පයින් හදනකොට පැත්ත කරගෙන තියන්න ආපහු. උඹ පයින් දෙපා කියනවා. නැති වෙදී ආයි පයින්. පළඟැටිය ඇහුවනම් අර අපි කරන වැඩේ නිසා උට තේරුණා නම් ආ ඌ පයින් හොඳ නෑ කියලා. ඌ පණීද? ඌ එච්චර මෝඩයි නෙමෙයි තේරුම් ගන්න බෑ. මේ වගේ තමයි තුන්වෙනි මේ ලෝකේ මිනිස්සු හරි මෝඩයි. කල්යාණ මිත්‍රයෙකුට ධර්මයේ කියන කෙනෙකුට අනුගත වෙන්නේ. අනුගත වුණා නම් කියලා දෙන දේ තමයි කරන්නේ. මොකද ස්වභාවයේ ගින්නට පයින්කමනේ මෝඩකමනේ ස්වභාවය. පළවැට යාගේ ස්වභාවයේ ගින්නට පයින්කම. වෙන කෙනෙක් අයින් කරන්න උත්සාහ කරත් බෑ බෑ. උගේ මෝඩකම දුරු කරන්න බෑ. ඌ පයින්නවා පිච්චෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ ලෝකෙ මිනිස්සු මොන දේ කරත් මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එක්ක ඔස්සේ පිච්චෙන්න දඟලන්නේ නැද්ද? ස්වභාවය ඒක. බොලා පිච්චෙන්න එපා කියලා අයින් කරන්න හදනවා. බෑ බෑ ඒක හරියන්නේ ආයි පිච්චෙන්න එපා. ආයි හිතනවා Tamanට ඕන විදිහට. ආයි Tamanට ඕන විදිහට මේ හිතමින් අන්න සැප ඇති වෙන හැටි දුක් ඇති වෙන හැටි උපේක්ෂාව ඇති වෙන හැටි හිත හසුරව ගන්න. ආයි ඒකමයි. අනුගත වෙන්නේ. යොමු වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්නේ නැහැ. මෝඩකම නිසා. ඔන කියලා දෙනවා කල්යාණ මිත්‍රයෙක් කියලා දෙනවා මෙහෙම කරන්න. ඔබටයි හිතන්න බැයිද? ඇහින් රූප දකිනකොට ඔබ ගිනිගන්නේ රූප දැකලා සොම්නස ඇති වෙනාකට හිත හැසිරෙනකොට නිගින්න ගන්න. රූප දකිනවා කියන්නේ මොකද්ද? දකිනවා කියන්නේ මොකද්ද? දැකලානේ ඔබ ගිනි ගැනීමකට පිච්චෙන්න පයින්නේ. දකිනවා කියන්නේ මොකක්ද? දැක්කාට පස්සේ තමයි රූපං චක්කුණ අරූපං දිස්වානේ. ඇහෙන් රූප දැකලා සොම්නස ඇති වෙන ආකාරයට, ධම්නස ඇති වෙන ආකාරයට, උපේක්ෂාව ඇති වෙන ආකාරයට හිත ඇසිරෙනවා. ඇහෙන් රූප දැකලා හරි දකිනවා කියන්නේ මොකද්ද? අහනවා කියන්නේ මොකද්ද? සෝතේන සද්දං සුත්වා. කණෙන් සද්ද අහලායි සොම්නස ධම්නස උපේක්ෂා ඇති වෙන ආකාරයට හිත ඇසිරෙනවා. අහනවා කියන්නේ මොකද්ද? ගාහණේන ගන්ධං ගායිත්වා ජීවාය රසං අන්න කුසිට්වා. මේ එතකොට දැන් මේ මොකද්ද දකිනවා කියන්නේ? අහනවා කියන්නේ. මොකද්ද මේ දැනෙනවා කියන්නේ? රස, ගන්ධය ඊළඟට පහස දැනෙනවා කියන්නේ මොකක්ද? හිතෙනවා කියන්නේ මොකක්ද? දැන් ඌව වුණාට පස්සේ නේද ඒව වුණාට ඊමත් ඒව සිදුවීමත් එක්ක නේද සොම්නස, දොම්නස, උපේක්ෂා කියන කටට හැසිරෙන්නේ. දැන් හිත හසුරවන්නේ කවුද මේ විදියට? කොහොම ගරුත්වයක් මේ ධර්මයට තියෙන්න ඕන. අසාමාන්‍ය Tamanට මොකක්වත් හිලව්වක් කරගන්න එහෙම නෙමෙයි. ගනුදෙනුවක් කරගන්න එහෙම නෙමෙයි. ඒ අසාමාන්‍ය උත්තුම් භාවය.